ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද දවසෙත් අපි උතුම් බුද්ධ දේශනාව තමයි සාකච්ඡා කරන්න ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ දැනට අපි බුද්ධ දේශනා ගණනාවක් සාකච්ඡා කරා අද අපි සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායට අයිති දේශනයක්. මේකේ නම නන්ද මාතු සූත්‍රය. නන්ද මාතා පිළිබඳව තමයි මේකේ සඳහන් වෙන්නේ. නන්ද මාතාව කියන්නේ ගිහි ජීවිතේ ගත කරපු ගිහි ශ්‍රාවිකාව. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට ජීවිතයේ ඉලක්කයක් හැටියට පෙන්වී කාන්තාවන්ට නන්ද මාතා වගේ වෙන්න කියනවා. ඒක දීතු කියලා සංයුත්තනිකායේ දේශනාවක පෙන්වන එකම දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට ඉලක්කයක් පෙන්වලා දෙන්න කියනවා මගේ දුව ඔයා නන්ද මාතා වගේ කෙනෙක් වෙන්න ඕනේ. කුජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා ඉලක්කයක් පෙන්වන්න කියනවා. උඩ නන්ද මාතාව කියන්නේ ගිහි ජීවිතේ ගත කරගෙන ගිහි ශ්‍රාවිකාවක් හැටියට ධර්මයේ ඉහළටම දියුණු කරගත්ත කෙනෙක්. ඒ වගේමයි පිරිමි අයට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුතෙක් නම් ඉන්නේ දෙමව්පිය පුතාට ඉලක්කයක් පෙන්වන්න කියනවා පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ වෙන්න. හත්තාලෝක පුත් සිටුතුමා වගේ වෙන්න කියලා ඉලක්කයක් පෙන්වන්න කියනවා. ඒ දෙන්නම ගිහි ජීවිතය තුළ ධර්මයේ දියුණු කරලා අනාගාමී වගේ මට්ටමටම හිත දියුණු කරගත්ත දෙන්නේ. ගිහි ශ්‍රාවකයෝ. එතකොට අද අපි කතා කරන්නේ නන්ද මාතාව ගැන. නන්ද මාතාව කියන්නේ ගිහි ශ්‍රාවිකාවක් ගිහි ජීවිතය තුළ මේ නන්ද මාතාවගේ ජීවිතෙන් අපට තේරෙනවා මේ ධර්මයේ හැසිරෙන ගිහි අය කොයිතරම් අවබෝධයකින් කොයිතරම් සිල්වත් ගුණවත් ගිහි ජීවිත ගත කරනවද ඒ අයගේ ජීවිතවල කතරම් ආශ්චර්යාත්මක කාරණා තියෙනවද කියලා මේකෙන් පේනවා. මේ නන්ද මාතාව මේ දේශනාව කරන කාලේ මේ දේශනාවට මුල්ුණේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා නිසා තමයි මේ දේශනාව සිද්ධ වුනේ. නන්ද මාතාව ඉන්නේ දක්ෂිනාගිරි කියන ප්‍රදේශයේ තමයි නන්ද මාතාව ජීවත් වුනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා නිතර ගම් නියම් ගම් කරා චාරිකායි වැඩම කරනවා. ඒ අතර මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙපළ ගම් නියම් ගම් කරා චාරිකාව යන ගමන් දක්ෂිනාගිරි කියන ප්‍රදේශයට යන්න පිටත් වුණා. ඉතින් ඊට කලින් දවසේ රාත්‍රී කාලේ වේලු කණ්ඨකී කියන ගමේ හිටපු මේ නන්ද මාතා උපාසිකාව හැමදාම රැයට මොකද කරන්නේ රාත්‍රී නිදා ගන්න කලින් තුනුරුවන් වන්දනා කරලා පාරායන වර්ගයේ හඬ නගා සජ්ජායනය කරනවා. පාරායන වර්ගය කියන්නේ සුත්ත නිපාතේ කුද්දක නිකායේ සුත්ත නිපාතේට අයිති සූත්‍ර දේශනා ගණනාවක් තියෙනවා පාරායන වර්ගය කියලා. ඒකේ තියෙන්නේ නිවන් අවබෝධයට උපකාර වෙන දේශනාවන් කීපයක් තියෙනවා. ඒ කීපෙම මේ වේලුකණ්ඨ කියන අන්ධ මාතාවට කටපාඩම්. රාත්‍රී කාලයට මොකද කරන්නේ? තුනුරුවන් වන්දනා කළා. දැන් අද අපි ওই තුන් සූත්‍රය කියනා වගේ එදා නන්ද මාතාව මේ පාරායන වර්ගයේ හඬ නගා බොහෝම මිහිරට සජ්ජායනය කරමින් ඊවැ ධර්ම කරුණු හොඳට නුවණින් විමසනවා රාත්‍රී කාලේ. එදා රාත්‍රී මේ නන්ද මාතාව මේ පාරායන වර්ගයේ සජ්ජායනා කරනකොට වෛශ්‍රවණ මහරජතුමයි කවුද? වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ විසමුණි දෙවියන්. උතුරු දිශාව පාලනය කරන සතරවරම් දෙවියන්ගේ ප්‍රධානී. උතුරු දිශාවට අධිපති දෙවියන් තමයි වෛශ්‍රවණ දෙවියන්. ඒ දෙවියන් යටතේ තමයි සියලුම යක්ෂ සේනාවන් පාලනය කරන්නේ වෛශ්‍රවණ දෙවියෝ. මේ වෛශ්‍රවණ දෙවියෝ උතුරු දිශාවෙන් ඉඳන් දකුණු දිශාවට යම් කිසි දෙවිවරුන්ගේ කටයුත්තක් සඳහා අහසින් උඩින් යන අතරතුර මේ වෛශ්‍රවණ දෙවියන්ට ඇහුණා නන්ද මාතාව පාරායන වර්ගයේ බොහෝම මිහිරට සජ්ජායනා කරන හඬ. මේ දෙවියන් මේ හඬ ඇහුණට පස්සේ තමන් යන ගමන නවත්තලා මේ ධර්මයට හොඳට කන් දීගෙන බොහෝම ආසාවෙන් ධර්මයේ ශ්‍රවණය කරගෙන හිටියා පිරිත් අහගෙන හිටියා අහගෙන ඉඳලා නන්ද මාතාව පිරිත් දේශනාව සජ්ජායනා කරලා අවසන් වුණාට පස්සේ සාදු බගිනී සාදු බගිනී කියලා සාදුකාර දුන්නා බගිනී කියන්නේ කවුද නංගී නැගණී කියන එක සාදු සාදු කියලා සාදුකාර දුන්නා. නන්ද මාතා වටපිට බැලුවා කවුරුත් පේන්නේ නැහැ. කොහෙන්ද මේ සාදුකාරය ආවේ කියලා ඇහුවා කවුද මේ සාදුකාර දෙන්නේ කවුද ඔය කියලා ඇහුවා. ඒ වෙලාවේ වෛශ්‍රවණ දෙවියෝ පෙනී හිටියා. පෙනී ඉඳලා කියනවා නැගණිය මම තමයි උතුරු දිශාවට අධිපති වෛශ්‍රවණ කියන දෙවියා. මම මේ යම් ගමනක් යන ගමන් ආරායන වර්ගයේ සජ්ජායනා කරනවා මිහිරට ඇහිලා ඒ බුද්ධ වචන කෙරෙහි බොහොම ආසාවෙන් ශ්‍රවණය කරා ඔබතුමියට මේ සජ්ජායනා කිරීමම ඔබතුමියට පිනක් වේවා කියලා ඉවරලා පින් අනුමෝදන් කළ බොහොම සතුටින් වෛශ්‍රවණ දෙවියෝ ඒ පින් අනුමෝදන් කරා. ඒ වෙලාවේ වෛශ්‍රවණ දෙවියන් කියන නන්ද මාතාව ඔබ මේ ධර්මයේ මිහිරට සජ්ජායනා කරලා ඒ දෙවියන්ගේ හිත සතුටු කරා. ඒ නිසා ඔබට හිට දවසේ විශාල පිනක් කරගන්න අවස්ථාවක් ගැන මම කියන්නම් කියලා කියනවා නන්ද මාතාවනි ඔන්න හෙට දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන මේලු කණ්ඩකී ගමට වැඩම කරනවා හිට උදෑසනම. හෙට උන්වහන්සේලා වඩින්නේ කාටවත් දැනුම් දීලා නෙමෙයි. හෙට උන්වහන්සේලා උදෑසන වඩින්නේ හීල් දානේ වළඳලත් නෙමෙයි. උන්වහන්සේලා චාරිකාය වඩින්න ගමන් වේලු කණ්ඨකී ගමට වැඩම කරනවා. ඒ නිසා ඔන්න හෙට උදෑසනින්ම ඔබතුමියට දානයක් පිළියෙල කරලා සාරිපුත්ත මොග්ගල්ලාන ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට ඒ දානීය පූජා කරගෙන විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. ඒ නිසා හිතේ පින කරගෙන ඒ පින මටත් අනුමෝදන් කරන්නයි කියලා වෛශ්‍රවණ දෙවියෝ මේ රහස කියලා අතුරුදහන් වෙලා ගියා. එතකොට බලන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා සමග ගමින් ගමට යද්දී මේ කාටවත් කලින් දැනුම් දීලා තිබෙන්නේ නැහැ අපි එනවා කියලා. නමුත් උන්වහන්සේලා වඩින දිහා උන්වහන්සේලා කතා වෙන හැටි ඒ සිතුවිලි දෙවිවරු දන්නේ නැද්ද? දෙවියන් දන්නවා. හිට දවස උන්වහන්සේලා දානවල දන්නේ නැතුව මෙතනට එන්නේ. මෙහිමයි මෙහිමයි කියලා ඒ අයගේ සිතුවිලි කොහොමද දෙන්නේ කියලා ඒව ඔක්කොම දෙවිවරු බලාගෙන ඒවට ඊට කඩ සලස්සනවා. ඉතින් පසුවදා උදෑසනම මොකද කරේ? වේලුකණ්ඨගේ නන්ද මාතාව ඉක්මනට උදේම නැගිටලා රාත්‍රී කාලේම දානේ සඳහා කටයුතු ඔක්කොම සූදානම් කරලා තමන්ගේ ඒ අසල්වැසියනුයි ඒ සේවක පිරිසයි එක්ක එකතු වෙලා උදේ පාන්දරින්ම දානේ සකස් කරා. දානේ සකස් කරලා සේවකෙක් අතේ පණවිඩයක් ඇරියා ඔන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා භික්ෂුංගයා පිරිවරාගෙන උදෑසනින්ම මේ වේලුකණ්ඨකේ ගමට වැඩම කරයි. නගරයට වඩිනවා. අතරමඟ ඉඳලා උන්වහන්සේලා මේ නගරයට එනකොටම උන්වහන්සේලාට ආරාධනා කරන්නේ කිව මගේ නිවසේ දානය සකස් කරලා තියෙන ඒ නිසා දාණයට වැඩම කරන්න කියලා උන්වහන්සේලා වඩම්මගෙන ඉන්න කියලා කෙනෙක් වැඩි. ඉතින් මේක නා මගේ ඉඳලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා නගරයට උදෑසනම වඩිනකොට මගේ ඉඳලා ගිහින් වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා වෙනුවෙන් වේලුකණ්ඨකී නන්ද මාතාව තමන්ගේ නිවසේ දාණය සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා සියලු දෙනාම නන්ද මාතාවගේ නිවසට දාණයට වඩිනසේක්වා කියලා ආරාධනා කරා. ඉතින් ආරාධනේ පිළිගත්තා. පිළි අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග වේලුකණ්ඨකී නන්ද මාතාවගේ නිවසට වැඩම කරා. වැඩම කරලා ඒ දානේ වැළඳුවා. දානේ වළඳලා අවසන් වෙලා පාත්‍රේ හොදලා එහෙම අවසන් වෙලා පින් අනුමෝදන් කරන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා නන්ද මාතාවනි අපි කිසිම කෙනෙකුට දැනුම් දීලා නෙමෙයි කියලා මේ ගමට වැඩම කරේ. සාරිපුත්ත පොග්ගල්ලාන මහ ඇතුළු මේ අනිත් භික්ෂූන් වහන්සේලාවත් කිසිම කෙනෙක් වේලුකණ්ඨකී ගමට වඩිනවා කියලා කාටවත් పూర్ව දැනුම් දීමක් කරේ නැtei කිය. නම් අපි මේ ගමට නගරයට වඩිනකොටම ඔබතුමිය ධාරණේ සකස් කරලා අපට ආරාධනා කරා. කොහොමද හව අපි වඩිනවයි කියලා දැනගත්තා. අන්නේ වෙලාවේ නන්ද මාතාව කියන අනේ ස්වාමීනි ඊයේ රාත්‍රී මම පාරායන වර්ගයේ හඬ නගා බොහෝම මිහිරට සජ්ජායනා කරමින් හිටියා. ඒ වෙලාවේ පාරායන වර්ගයේ සජ්ජායනා කළ අවසන් වෙනකොට සාදුකාරයක් ඇහුණා. මම කවුද කියලා අහනකොට වෛශ්‍රවණ දෙවියන් පෙනී ඉඳලා කිව්වා නැගණිය මම වෛශ්‍රවණ මහරජතුමා වෛශ්‍රවණ දෙවියන් මේ පාරායන වර්ගය අහලා මට බොහොම සතුටක් ඇති වුණා. ඒ බුද්ධ වචන අහලා මගේ හිත ගොඩාක් ප්‍රීතියෙන් පිනා ගියා කියලා මට පින් අනුමෝදන් කරලා හෙට දවසේ ඔබ වහන්සේලා වැඩම කරන සිදුවීම ආරංචිය මට වෛශ්‍රවණ දෙවියන් තමයි කිව කීවේ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නන්ද මාතාවනි ආශ්චර්යයි. නන්ද මාතාවනි අద్භූතයි. ගිහි ශ්‍රාවිකාවක් හැටියට මේ නන්ද මාතා උපාසිකාව වෛශ්‍රවණ දෙවියන් වගේ මහේශාක්‍ය දෙවිවරු එක්කත් කතාබස් කරනවානේ. මේ නන්ද මාතාව තුල තියෙන මේ දක්ෂතාවේ නම් මේ මහේශාක්‍ය දෙවිවරු එක්ක පවා කතාබස් කරන මිතුමියගේ මේ දක්ෂතාවේ නම් ආශ්චර්යයි අද්භූතයි කියලා සාරිපුත් මහ රහතන් වහන්සේ කියා හිටියා. ඒ වෙලාවේ නන්ද මාතාව තමන් තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණා ගණනාවක් එකින් එක විස්තර කරා. ස්වාමීනි ඔය විතරක් නෙමෙයි කීවා. මගේ ජීවිතයේ තුල මම දකින තවත් ආශ්චර්යම කාරණා රාශියක් තියෙනවා ඒකි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නන්ද මාතාව බලන්න ඒවා කියන්නේ කි. එතකොට පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ හැටියට මේක මතක තියාගන්න ඕනේ. නන්ද මාතාවගේ පළවෙනි ආශ්චර්ය කාරණේ හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නුවේ මහේශාක්‍ය දෙවිවරු සමග ඊර්ධි බල සම්පන්න මහේශාක්‍ය දෙවිවරු සමගත් මේ නන්ද මාතා ගිහි උපාසිකාව සාකච්ඡා කරනවා කතා කරනවා ඒ දෙවියනුත් දකින්න තරම් ආශ්චර්යයි අද්භූතයි කියලා උන්වහන්සේ විස්තර කරනවා දෙවෙනියට නන්ද මාතාව කියන අනේ ස්වාමීනි ওই විතරක් නෙමෙයි තවත් ආශ්චර්ය අද්භූත කාරණයක් තියෙනවා. ඒ තමයි මට හිටියේ එකම පුතයි කියලා. ඒ පුතාගේ නම තමයි කිය නන්ද. නන්ද කියලා පුතෙක් හිටියා. මේට කාලයකට කලින් රජතුමා විසින් කිසියම් සැකයක් මුල් කරගෙන මේ එකම දරුවව බලහත්කාරයෙන් ඇදගෙන ගියා කියනවා. ඇදගෙන ගිහිල්ලා බොහෝ වද හිංසා කරලා දඬුවම් දීලා මගේ එකම දරුවව මරණයටපත් කරා. ස්වාමීනි ඒ එකම දරුවව රජවරු රාජපුරුෂයන් සමග ඇවිල්ලා ඇදගෙන යන මොහොතේ ඒ දරුවට වද හිංසා කරද්දී ඒ එකම දරුවා මරණයටපත් වෙච්ච වෙලාවේදී පවා මම මේ ලෝක ධර්මතාවයම සිහි කරගෙන හොඳට හිත හදාගත්තා මගේ හිතේ විපිලිසර භාවයක් ඇති වුනේ නැtei කියන. ඒක මා තුල තියෙන තවත් ආශ්චර්ය අද්භූත කාරණයක් කියන. එතකොට සාමාන්‍ය කෙනෙකුට එහෙම ඉන්න පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. හිත ගොඩාක් ඉහළට දියුණු කෙනෙකුට විතරයි එවැනි සිදුවීමක් ඉදිරියේ ලෝක ධර්මතාවය ගැන සිහි කරලා ධර්මයේ ගැන සිහි කරලා මනස වැටෙන්නේ නැතුව හිත හදාගෙන හිත විපිලිසර වෙන්නේ නැතුව පවත්ව ගන්න පුළුවන්. එතකොට නන්ද මාතාව තුල තියෙන දෙවනි ආශ්චර්ය කාරණේ හැටියට ඒක විස්තර කරනවා. ඊළඟ ඒක අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නන්ද මාතාවනි ඇත්තම ආශ්චර්යයි. අද්භූතයි. ඔබතුමිය තුල තිබ්බ ඒ හිත විපිලිසර නොවන ධර්මයේ මෙනෙහි කරගෙන එවැනි සිදුවීමක් ඉදිරියේ ධර්මානුකූලව හිත පවත්වා ගන්න පුළුවන් දක්ෂතාවයේ ගිහි ශ්‍රාවිකාවක් හැටියට නම් ආශ්චර්යයි අద్භූතයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා. ඒ වෙලේ නන්ද මාතාව කියනවා ස්වාමීනි ඔය විතරක් නෙමෙයි. තවත් ආශ්චර්ය කාරණයක් තියෙනවා කියලා. කියනවා ස්වාමීනි මගේ සැමියා මීට අවුරුදු ගණනාවකට කලින් මරණයටපත් වෙලා යක්ෂයෙක් වෙලා ඉපදිලා මගේ ඉදිරියේ පෙර ස්වරූපේම අමනුෂ්‍යෙක් හැටියට පෙනී ඉන්නවා. ඔන්න එතකොට ඒ කාලේ එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවා. නමුත් ස්වාමීනි මගේ හිතේ විපිලිසර බවක් හෝ බියක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැtei කියනවා. එතකොට නන්ද මාතාව මෙච්චර ධර්මයේ දියුණු කරගෙන ගුණ යහපත්ව හිටියත් එතකොට ස්වාමියා ධර්මයේ දියුණු කළාද නෑ ස්වාමියා ධර්මයේ දියුණු කරා නම් යක්ෂයෙක් කියලා උපදින්නේ නෑ එතකොට පේනවා එවැනි ස්වාමියෙක් එක්කත් ධර්මයක් දියුණු නොකරපු ස්වාමියෙක් එක්කත් මේ නන්ද මාතාව කොයිතරම් ගුණ යහපත්ව Tamange සීලාදී ගුණ ධර්ම රැකගෙන ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන හිතක් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා මේකේ පෙන්නනවා ස්වාමීනි දැන් යක්ෂයෙක් වෙලා ඉපදිලා පෙර manuss ලෝකෙ හිටපු ස්වરૂපේම Taman ඉදිරියේ අර අමනුෂ්‍ය ගොරෝසු කයක් මවාගෙන පෙනී ඉන්නවයි කියනවා. නමුත් ස්වාමීනි මගේ හිතේ විපිලිසර භාවයක් හෝ කලබලයක් හෝ බියක් ඇති ගැනීමක් ඒ ස්වરૂපේ දැක්කා කියලා ඒ අමනුෂ්‍ය දැක්කා කියලා ඇති වෙන්නේ නැtei කියන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නන්ද මාතාවනි ඇත්තම ආශ්චර්යයි. නන්ද මාතාවනි අద్භූතයි. නන්ද මාතාව තුල තියෙන මේ හිත විපිලිසර නොවන මේ හිතේ තියෙන දියුණුව නම් ඒ කාන්තේ මාශ්චර්ය අද්භූත කාරණයක්මයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක සහතික කරනවා. ඒ වෙලාවේ නන්ද මාතාව කියනවා නේ ස්වාමීනි ඔය විතරක් නෙමෙයි. තවත් මගේ ජීවිතයේ තුල මම දකින ආශ්චර්ය අద్භූත කාරණා තියෙනවා කියනවා. ඒ තමයි කියන ස්වාමීනි මම යම් දවසක විවාහ ජීවිතයකටපත් වෙලා ස්වාමියෙක් සමග ජීවිතයක් ගත කරන්න පටන් ගත්තද එදා ඉඳන් සිතකින්වත් වෙනස් ස්වාමියෙක් ගැන හිතලා නැහැ කියනවා. ඉතින් ස්වාමීනි කය මුල් කරගෙන මම වැරදි ජීවිතයක් ගත කරයි කියන එක කවර කතාවක්ද කියන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලකින්වත් යම් දවසක විවාහ ජීවිතයකටපත් වුණාද එදා ඉඳන් තමන්ගේ ස්වාමියා ගැන ඇරෙන්න වෙනත් වෙනත් ස්වාමියෙක් ගැන සිතුවිල්ලකින්වත් හිතලා නැtei කියන. ඒ කියන්නේ දැන් වැරදි කාම සේවනයක් නෙමෙයි හිතෙන්වත් සිතුවිල්ලක්වත් පහල කරගෙන නැtei කියන. එතකොට දියුණුද නැද්ද? දියුණුයි. එහෙම නැත්නම් සමහරලාව රණ්ඩු වෙනකොට තමයි ඔය එළියට එන්නේ. අපරාධි මට අරමිනියක් කියන්න තිබ්බනම් කියලා කියන්නේ. මේ මිනිස්සෙක් ඇවිල්ලා මම මෙච්චර දුක් විඳිනවා. ওই වගේ ඊට පස්සේ ඇදිලා එනවා දිගින් දිගට. එතකොට ඒ වගේ තමන් පොඩ්ඩක් නම් සමහර වෙලාවට තමන්ගේ ස්වාමියා වෙන වැරදි වැඩක් නොකරත් හිතෙන් හරි හිතනවා. ඒක තමයි මනුස්ස ස්වභාවයේ සාමාන්‍ය. කෙලෙස් වල ස්වභාවය. නමුත් නන්ද මාතාව කොයිතරම් දියුණුද කියන්නේ Taman සිතුවිල්ලකින්වත් එවැනි සිතුවිල්ලක් විනාස්වාමී ගැන හිතිලා නැහැ කිය. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නන්ද මාතාවනි ඇත්තම ආශ්චර්යයි. අද්භූතයි. ඔබ තුමිය තුල තියෙන ඔය හිතේ පිරිසිදු භාවය ඒ කාන්තේම ආශ්චර්යමත් කාරණයක්මයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සාතික කරනවා. දැන් දන්ද මාතාවගේ ආශ්චර්ය කරුණු කීයක් කිව්වද? හතරයි. බලමු පළවෙනි එක මොකද්ද? මහේශාක්‍ය යෝධි බල සම්පන්න දෙවිවරු එක්ක පවා කතාබස් කරන්න පුළුවන් හැකියාවක් ගිහි ශ්‍රාවිකාවක් වෙච්ච නන්ද මාතාවට තිබුණා. දෙවෙනි එක මොකක්ද? තමන්ගේ එකම පුතා නන්ද කියන මේ කුමාරයා රජ්ජුරුව ඇදගෙන ගිහිල්ලා වද හිංසා කරලා මරණ වේලාවෙවත් තමන්ගේ හිතේ විපිරිසල භාවයක් හිතේ විසිරීමක් ඇති උනේ නැtei කියලා හිත හදාගෙන ලෝක ධර්මතාවයේ සිහි කරගත්තා කියන. ඒක ඇත්තම ආශ්චර්යමත් කාරණයක්මයි කියනවා. ඊළඟ එක මොකද්ද? තමන්ගේ ස්වාමියා මරණයටපත් වෙලා යක්ෂයෙක් වෙලා අමනුෂ්‍ය ලෝකෙ ඉපදිලා පෙර ස්වરૂපේම Taman ඉදිරියේ පෙනී ඉන්නවා කියන. නමුත් ඒ හේතු කරගෙනවත් මගේ හිතේ බයක් ඇති ගැනීමක් විපිලිසර බවක් ඇති වෙන්නේ නැtei කියන. හතරවෙනි එක මොකද්ද? Taman විවාහ වෙච්ච දවසේ ඉඳන් Tamanගේ ස්වාමියා ඇරෙන්න වෙනත් ස්වාමීන් ගැන සිතුවිල්ලකින්වත් වැරදි විදිහේ සිතුවිල්ලක් හිතට ඇති වෙලා නැtei කියනවා. ඊළඟට නන්ද මාතාව කියන ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි මා තුළ තවත් ආශ්චර්ය අද්භූත කාරණයක් තියෙනවා කියලා. කියලා කියනවා ස්වාමීනි යම් දවසක මම තුනුරුවන් සරණ ගිහින් උපාසිකාවක් බවට පත් වුණාද එදා ඉඳන් දැන දැන කිසිදු ශික්ෂාපදයක් මම අතින් කඩ වුණා කියලා මම දන්නේ නැtei කියලා. තෙරුවන් සරණ ගිහින් උපාසිකාවක් බවට පත් වෙච්ච දවස ඉඳන්. ඒ කියන්නේ මෙතන තියෙනවා ආර්ය ශ්‍රාවිකාවක් වෙච්ච දවස ඉඳන්. ඇයි එතකොට ඊට කලින් කැඩිලා නැද්ද? ඊට කලින් ශික්ෂාපද කැඩලා නැද්ද? කැඩෙනවා. අන්න ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන සාමාන්‍ය කෙනෙක් අතේ ශික්ෂාපද කැඩෙනවා. නමුත් මෙතන තියෙන්නේ ආර්ය ಜಾති ඉපදිච්ච දවසේ ඉඳන් කියන අර්ථය. ආර්ය ශ්‍රාවිකාවක් වෙච්ච දවසේ ඉඳන් අවබෝධයෙන් තුනුරුවන් සරණ ගිය දවසේ ඉඳන් දැන දැන කිසිම ශික්ෂා පදයක් කඩ කරපු බවක් මම දන්නේ නැති කියනවා. ඒක මගේ ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. දැන් බලන්න අඟුලිමාල හාමුදුරන්ගේ ජීවිතේ කොයිතරම් මනුස්ස ඝාතන වෙච්ච කෙනෙක් නමුත් පැවිදි වුණා. පැවිදි වෙලා දවසක් පින්ඩ පාත යනවා. පින්ඩ පාත යනකොට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා ඇහුණා. මේක හොඳට ඇහුණට පස්සේ ලොකු දුකක් ඇති වුණා මේ වේදනාවෙන් විලාප දෙන හඬ ඇහිලා. කල්පනා කරා නී මට පිහිට වෙන්න විදිහක් නැහැ නේ කියලා. පාත්‍රය අරගෙන ආපහු ආවා. ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මම පින්ඳ පාත යනකොට මට මෙවැනි සිදුවීමක් දකින්න ලැබුණා. මගේ කනට ඇහුණ අන්නාර අසවල් සිටු මැදුරට මෙහා පැත්තේ නිවසේ කාන්තාවක් දරුවෙක් බිහි කරන්න වේදනාවෙන් ප්‍රසූත වේදනාවෙන් විලාප දෙනවා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැ කියලා මට ලොකු අනුකම්පාවක් ඇති වුණායි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබට පුළුවන් කියලා පිහිට වෙන්න. අඟුලිමාල හඳුනනවා ස්වාමීනි කොහොමද හැමෝම පිහිට වෙන්නේ? ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න කියලා. මම දැන දැන කිසිදු ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා සුවපත් වෙලා දරුව බිහි වෙන්නේ කියලා සත්‍යක්‍රියා කරන්න. අඟුලිමාල හඳුරු කියනවා අනේ ස්වාමීනි මම කොහොමද කියලා ඇහුවා එවැනි සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ. මම කඩුව අරගෙන ගිහිල්ලා ඒ දවස්වල මිනිස්සුන්ට කොටද්දි මගේ මුළු ඇඟම ලේ වලින් නැහැ වුණා කියනවා. මම විශාල වශයෙන් මිනිස්සු මරපු කෙනෙක්. එවැනි ප්‍රාණඝාතයක් කරපු කෙනෙක් කොහොමද ඇහුවා මම ගිහින් ඔයනි සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා අඟුලිමාල ඔබ ආර්ය જાති ඉපදිච්ච දවසේ ඉඳන් දැන දැන කිසිදු ප්‍රාණීගේ ජීවිතයක් තොර කරාද? නැති කියනවා. එතකොට ආර්ය જાති උපදිනවා කියන්නේ මොකද? බුද්ධ ශාසනයට අවබෝධයෙන් ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ධර්මී ගැන පැහැදීමකින් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය දවසක් තියෙනවා නම් අන්න එදා ඉඳන් දැන දැන කිසිදු ශික්ෂාපදයක් ප්‍රාණඝාතයක් සිද්ධ වුණා දානේ ස්වාමීනි එහෙම වෙලා නැහැ කිව්වා. එහෙනම් ගිහින් සත්‍යක්‍රියාව කරන්න කිව්වා. අඟුලිමාල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. අඟුලිමාල හාමුදුරුවෝ ගිහින් කියන යතෝ හම් බගිනි. බගිනි කියන්නේ පින්වත් නංගී කියන එකද? නංගී. අරියා ජාතියා ජාතෝ මම ආර්ය ජාති ඉපදිච්ච දවසින්දා සංචිච්ච පාණං ජීවිතා ඕරෝපේත කිසිදු ප්‍රාණීගේ ජීවිතය දැන දැන තොර කරපු බවක් නාබිජානාමි මම දන්නේ නැහැ තේන සච්චේන මේක සත්‍යක්මයි සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාති මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වෙලා සුවසේ දරුව බිහි වේවා කියලා සත්‍යක්‍රියාව කරා ඒ සැනින්ම දරුව ලැබුවා එතකොට බලන්න අච්චර මිනි මරුන් කරපු කෙනෙක් තමන්ගේ අතින් ඊතරම් ප්‍රාණඝාත වෙච්ච කෙනෙකුට තමන් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටපු කාලය ගැන සිහි කරලා ඒතරම් බලගත්ු සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වුණා. මම බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් දැන දැන කිසිදු ප්‍රාණීක ජීවිතයක් තොර කරේ නැහැ. මේක සත්‍යක් මේ සත්‍යානුභවයෙන් සූපත් වේවා දරුව බිහි වේවා. එතකොට මේ සත්‍යක්‍රියාව අදටත් බලවත් නැද්ද? අදත් පාවිච්චි කරනවා. අදටත් දරුවෝ ලැබෙන්නේ නම්මලා ඒ අඟුලිමාල පිරිතේ ආශිර්වාදේ බලයේ සත්‍යක්‍රියාව අදටත් ලබනවා. එතකොට බලන්න ඒ තරම් ආ තමන්ගේ ජීවිතය තුළ ඒ තරම් සත්‍යක්‍රියාව බලවත් කරන්න පුළුවන් වුණේ තමන් දැන දැන කිසිදු ශික්ෂාපදයක් කැඩුවේ නැහැ කියන අවබෝධයට ආවට පස්සේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතවලත් ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතේ පරණ වැරදි හිත හිත පසුතැවෙන්න එපා. ඒකයි මේකෙන් පෙන්වන්නේ. පරණ වැරදි හිත හිත පසුතැවෙනවා කියන්නේ ඒක අකුසලයක්. කුක්කුච්ච කියන්නේ අකුසලයක්. පසුතැවීම. ඒ අකුසලේ හිතන්න හිතන්න අකුසලේ බලවත් වෙනවා මිසක් ඔබට ධර්මයේ කරා යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ කලින් මොන අඩුපාඩු මොන වැරදි වෙලා තිබ්බත් අද ඉඳන් හරි ඔබට පුළුවන් හැදෙන්න. දැන් අද අරිෂ්ඨාන කරගන්න පුළුවන් හරි මම පරණ වැරදි ඔක්කොම අතහරින්න. අද මම මෙතන පංචශීලයේ සමාදන් වුණා. අද ඉඳන් මම මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්නවා. පරණ වැරදි මට අදාළ නැහැ. මම දැන් අලුතින් සීලයක පිහිටියා තුනුරුවන් සරණ ගියා. අද ඉඳන් මම මේ ටික දිනු කරගන්න. අන්න එහෙම ධර්මයේ කරා යනවනම් අකුසල් හිතින් බැහැර කරලා කුසලයේම හිත පිහිටවාගෙන වීරිය අන්න ඒ කෙනාට දවසින් දවස ධර්ම මාර්ගෙ දියුණු කරගන්න පුළුවන්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කරුණ ගැන අහලා කියනවා නන්ද මාතාවනි ඒකාන්තයෙන්ම ඔබ තුල තියෙන ඒ කාරණයක් ආශ්චර්යයි අද්භූතයි කියනවා. ඒ කියන්නේ යම් දවසක ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණාද, ගිහි ශ්‍රාවිකාවක් බවට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියාද එදා ඉඳන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ ජීවිතයක් කිසිදු ශික්ෂාපදයක් කිසි ඒ තමන් සමාදන් වෙච්ච ගිහි ශාවිකාවක් හැටියට පංචශීලී. මේ පංචශීලී කඩ කරේ නැහැ කියලා ඔබතුමියට තියෙන අවබෝධය ඒ තියෙන වැටහීම ආශ්චර්ය අද්භූතයි කියනවා. ඊළඟට නන්ද මාතාව තුන ස්වාමීන් ඔය විතරක් නෙමෙයි කියනවා. මගේ ජීවිතයේ තුල තවත් ආශ්චර්ය අද්භූත කාරණයක් තියෙනවා කියන්නේ. 6 වෙනි එක කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ විසින් කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති යම් ප්‍රථම ධානයක් ගැන දේශනා කරනවද ඒ ධානයට සමවැදිලා මම වාසය කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ විසින් විතක්ක ਵਿਚාර සංසිඳවලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති දෙවනි ධානයක් ගැන පෙන්වලා දුන්නා නම් ඒ දෙවනි ධානයටත් මම සමවැදී වාසය කරනවා. ස්වාමීනි, ඒ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රීතිය සංසිඳවලා සුඛයත් ඒකාග්‍රතාවයත් ඇති තුන්වෙනි ධානයක් ගැන වර්ණනා කරා නම් ඒ ධානයටත් මම සමවදිනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සුඛය ගැන උපේක්ෂාවටපත් වෙලා බලවත් ඒකාග්‍රතාවයක් ඇති උපේක්ෂාවක් ඇති හතරවෙනි ධ්‍යානය වර්ණනා කරාන මම ගිහි ශ්‍රාවිකාවක් හැටියට ඒ ධ්‍යානයට සමවැදී වාසය කරනවා මගේ තුල තියෙන ආශ්චර්යමත් අద్భుත කාරණයක් හැටියට මම ඒක දකිනවා කියලා එතකොට බලන්න ආශ්චර්ය අద్భుත නැද්ද ගිහි ශ්‍රාවිකාවක් හැටියට අනික දැන් අර වගේ ස්වාමියෙක් ලැබිලා ධර්මයේ හැසිරිච්ච ස්වාමී හිටපු නැති බව තේරෙනවා. එතකොට ඒ වගේ ස්වාමියෙක් ලැබිලා ඊළඟට අර දරුවවත් ඇදගෙන ගිහින් මරලා එවැනි ප්‍රශ්න ඉදිරියේ හිත හදාගෙන ධර්මයේ දියුණු කරගෙන ධ්‍යාන වලට සමවැදිලා ඒ ධ්‍යාන වලිනුත් හතරවෙනි ධ්‍යානයේ දක්වාම හිත දියුණු කරගෙන යන්න. ඒ ඒ ධ්‍යාන වලට විටින් විට සමවදිමින් ගිහි ජීවිතය තුළ ධ්‍යාන දියුණු කරගෙන යන්න ලොකු හිතේ දියුණුවක් වීරියක් තියෙන ගිහි ශ්‍රාවිකාවක් වෙන්න ඕන. නන්ද මාතාවනි ආශ්චර්යයි අద్භූතයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට නන්ද මාතාව කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඔය විතරක් නෙමෙයි කියන තවත් එක ආශ්චර්ය අద్භූත කාරණයක් මම මගේ ජීවිතය තුළ දකින්නයි කියලා. ඒ තමයි කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යම් කිසි පංච ඕරම්භාගයේ සංයෝජන ධර්මයන් ගැන පෙන්වලා දුන්නද ඒ පංච ඕරම්භාගයේ සංයෝජන සියල්ලම මගේ හිතින් ප්‍රහාණය වෙච්ච බව මම දකිනවා කියනවා මොනවද පංච ඕරම්භාගයේ සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඔන්න ඔය පහට කියනවා පංච ඕරම්භාගයේ සංයෝජන ඒ පහම ප්‍රහාණය වෙච්ච කෙනෙක් හැටියට මම මම ගැන දකින්නයි කියනවා. ඒක මා තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියලා. ඒ කියන්නේ කොයි මට්ටමට ඇවිල්ලාද? අනාගාමි මට්ටමටම ඇවිල්ලා. එතකොට ඒ බව Taman දන්නේ නැද්ද? දන්නවා. Taman තුල තියෙන ඒ සංයෝජන ප්‍රහාණය වෙනකොට Tamanට ඒක වැටහෙනවා. එතකොට ඒ නිසායි කියන්නේ ස්වාමීනි මගේ තුල මෙවැනි සංයෝජනයක් නැහැ කියලා මම මා තුලින් දකිනවා. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන නන්ද මාතාවනි ඒකාන්තයෙන්ම ඔබතුමිය නම් ආශ්චර්ය අద్භූතම කෙනෙක් කියනවා. ඔබතුමිය ගිහි ශ්‍රාවිකාවක් හැටියට ගිහි ජීවිතය තුල ඔයැනි මට්ටමකට ධර්මයේ දියුණු කිරීම ආශ්චර්යයි අද්භූතයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නන්ද මාතාව තුළ තිබ්බ ආශ්චර්ය අද්භූත කාරණා ගැන ප්‍රශංසා කර ප්‍රශංසා කරලා තවත් ධර්ම කතාවකින් හිත පහදවලා පින් අනුමෝදන් කරලා භික්ෂුන් වහන්සේලා සමග චාරිකාවේ වැඩම කරනවා. මේක තමයි නන්ද මාතා සූත්‍රය. දැන් මතකද කරුණු හත. පළවෙනි එක මොකද්ද? මහේ ශාක්‍ය දෙවියන් එක්ක පවා කතාබස් කරනවා. එතකොට ගිහි ශ්‍රාවකයෝ ඉඳලා නැද්ද එදා දෙවිවරු එක්ක කතාබස් කරනවා. හිටිය. භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි හිත දියුණු කරපු එතකොට පේනවා එහෙම නිකන් නෙමෙයි ධ්‍යාන වඩපු කෙනෙක්. හිත දියුණු කරපු ධර්මී ගැන හොඳ වැටහීමක් තියෙන හිත දියුණු කරන අය. එතකොට එවැනි අය නිතර පිරිත් ධර්ම සජ්ජහායනය කරනවා පාරායන වර්ගයේ වගේ දේශනා සජ්ජහායනය කරනවා. ඒ පිරිත් වලට දෙවියන් හරි ආසයි. මොකද ඒවා බුද්ධ වචන වලින්ම අහපු දෙවිවරු අදත් ඉන්නවා. ඒ නිසා ඒ බුද්ධ වචන වලින් ඒ පාලියෙන් ඔය කරණීමිත සූත්‍රේ වේවා රතන සූත්‍රේ වේවා ඒවා බොහොම මිහිරට හඬ නගා පිළිත් කියනකොට එදා ඒ බුද්ධ වචන ඒ විදිහටම ශ්‍රවණය කරපු දෙවිවරු අදත් ඉන්නවා. ඒ දෙවිවරු වැඩම කරනවා. ඒවා අහගෙන ඉන්නවා බොහොම ආසාවෙන් ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නවා. එතකොට එවැනි මහේශාක්‍ය දෙවිවරු එක්ක පවා කතාබස් කිරීම ආශ්චර්ය කාරණයක්. ඊළඟට අර පුතා මරණ වෙලාවෙවත් ඇදගෙන ගිහින් වද දෙන වෙලාවෙවත් තමන්ගේ හිත විපිලිසර වුන්නේ නැහැ කියන තමන් හිත හදාගත්තයි කියන. දැන් අද බලන්න අද මනුස්ස ජී අපි මෙච්චර හිත දියුණු කරගන්න බැරි වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් යම් මට්ටමකට හරි තමන්ගේ හිත මේ අනිත්‍ය ස්වභාවය ගැන සිහි කරලා අෂ්ටලෝක ධර්මයන් ගැන සිහි කරලා ප්‍රියමනාප දේවල් ලෝකෙ වෙනස් වෙනවා කියන එක සිහි කරලා හිත හදාගත්තොත් යම් මට්ටමකට හරි හිත හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් කී දෙනෙක් සිහිමුලා වෙනවද? කී දෙනෙක් ප්‍රශ්න ඉදිරියේ පිස්සු හැදෙනවද? කොච්චර ඉන්නවද උපාධිධාරීන් උගත් මිනිස් පිස්සු හැදිලා? මානසික රෝහලවල් වල මුළු ජීවිතේම විනාශ වෙනවා යම් ප්‍රශ්නයක් ඉදිරියේ. නමුත් මේ තරම් ප්‍රශ්න වලට මූණ දීලත් නන්ද මාතාව එතකොට පේනවා ස්වාමියක් ධර්මයක් නැති කෙනෙක් හිටපු. දරුවවක් ගෙනිහිල්ලා වද දීලා මරලා. ඒත් තමන් හිත විපිලිසර වෙන්නේ නැතුව ධර්මයේම හිත පිහිටවාගෙන ධානයක් දියුණු කරගෙන ධර්මාවබෝධයක් ලබාගෙන බොහොම ගුණවන්ත සිල්වත් ධර්මයේ දියුණු කරන වීරියවන්ත ගිහි ශාවිකාවක් බවට ධර්මයේ පේනවා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මගේ ගිහි ශ්‍රාවිකාවන් නන්ද මාතාව අරමුණු කරගන්න කියන මමත් නන්ද මාතාව වගේ වීර්යවන්ත කාන්තාවක් වෙනවා කියලා හිතන්නේ කියලා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි තමන්ගේ ස්වාමියා මරණයටපත් වෙලා අමනුෂ්‍යෙක් කියලා යක්ෂයෙක් කියලා පේන්න වෙනවා. ඒ හිතේ බයක් තැති ගැනීමක් විපිලිසර බවක් ඇති වෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි තමන් විවාහ වෙච්ච දවස් ඉඳන් තමන්ගේ ස්වාමිය ඇරෙන්න වෙන කෙනෙක් ගැන සිතුවිල්ලකින්වත් වැරදි විදිහේ සිතුවිල්ලක් හිතේ ඇති වෙලා නැtei කියලා. ඊළඟට යම් දවසක මේ බුද්ධ ශාසනයට ඇතුල් වුණා නම් ධර්මයේ කෙරෙහි පැහැදීමකටපත් වෙලා සීලයක පිහිටියා නම් එදා ඉඳන් දැන දැන කිසිම ශික්ෂාපදයක් කඩ කරා කියලා මම දන්නේ නැtei කියලා. ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යානයන් වලට සමවදිනවා කියන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු මේ මේ ධ්‍යාන තියෙනවා නම් ඒ හැම ධ්‍යානයකටම මම රූපී ධ්‍යාන හතරටම සමවදිනවා කියන. ඒ විතරක් නෙමෙයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ ඕරම් භාගී පංචෝරම් භාගී සංයෝජනයන් ප්‍රහාණය කරා කියන එක මම මාතුලින් දකින්නයි. අනාගාමී ඵලයටමපත් වෙනවා. ලද මේ වෙනකොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඇති. ඉතින් ඒ නිසා ඒ වගේ ගිහි ශ්‍රාවිකා විශාල වශයෙන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා. එක දේශනයක් තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂු ආනන්ද හාමුදුරුවොත් එක්ක නාදිකා කියලා ගමක් කරා වැඩම කරනවා. ඒ නාදිකා කියන ගමේ විශාල පිරිසක් ස්වභාවික විපතකින් මැරිලා සමාජයට භූමි කම්පාවක් වෙන්න පුළුවන්. එක්ක ගම් වතුරක් වෙන්න පුළුවන්. නාය යාමක් වෙන්න මොකක් හරි හේතුවක් නිසා ඒ ගමේ විශාල පිරිසක් ස්වභාවික විපතකින් මැරි. ඉතින් ආනන්ද හාමුදුරහනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගමේ අසවල් අසවල් හාමුදුරුවරු හිටිය ස්වාමීන් වහන්සේලා හිටිය. ඒ අය මේ විපතෙන් මැරිලා. අසවල් අසවල් භික්ෂුණීන්ලා හිටිය. ඒ අයත් මැරිලා. අසවල් උපාසකවරු හිටිය. උපාසිකාවෝ හිටිය. ඒ අයත් මැරිලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මේ අය කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ওই නම් සඳහන් කරපු අසවල් අසවල් ස්වාමීන් වහන්සේලා මේ විපතෙන් පිරිනිවන් පෑවයි සමහර අය අනාගාමි වෙලා හිටපොයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදුනායි ඊළඟට කියා හිටිය සමහර භික්ෂුණීලක් පිරිනිවන් පෑව සමහරු බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල ඉපදුනා කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආනන්ද මේ ගමේ හිටපු මේ මිනිස්සු අතර විශාල පිරිසක් මැරිලා ඉන්නවා ඒ අයගෙන් 500කට වැඩි කියනවා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෝතාපන්න වෙච්ච අය මේ ගමේ හිටියා කියනවා. ඒ සියලු දෙනාම දැන් දිව්‍ය ලෝකවල ඉපදිලා කියලා. එහෙදි ධර්මාවබෝධය කරා යනවා කියන ඉදිරි මාර්ගඵල අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ ගමේ හිටපු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර 90කට වැඩි පිරිසක් හිටියා කියනවා සකදාගාමි ඵලයට පත්වෙච්ච ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව. ඊළඟට විස්තර කරනවා අනාගාමි ඵලයට පත්වෙච්ච ගිහි අය විතරක් 50කට වැඩි කියනවා. ඒ සියලු දෙනාම දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යම් කිසි කෙනෙක් තුල තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හරි දියුණු කරගෙන සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන තිබ්බනම් ඒ හැම කෙනෙක්ම මේ විපතෙන් මැරිලා සුගති ඉපදිලා කියලා. එතකොට අනිත් අය ගැන නෑ කතා. අන්න මොන විපතෙන් මැරුණත් දැන් ධර්මයේ දියුණු කරා කියලා ස්වභාවික විපතකින් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. දැන් සුනාමියක් ආපු වෙලාවක ඒ පැත්තේ හිටියනම් සෝවාන් වුණත් මැරෙනවා, සකදාගාමී වෙලා හිටියත් මැරෙනවා. නමුත් වටිනාකම මොකද්ද? ඒකේනා සුගතිය උපත කරා යන ධර්ම අවබෝධය කරා යන. ඒතකොට මොන විපතෙන් මැරුණත් මොන අනතුරින් මරණයටපත් වුණත් ධර්මයේ දියුණු කරපු කෙනා ධර්ම අවබෝධය කරා යනවා. අන්න ඒ කෙනා ධර්මයෙන් ආරක්ෂා වෙනවා. ඒකයි ධර්මයෙන් රැකිනවා කියන්නේ. එහෙම නැතුව සුනාමිය ආපස්සට යන්නේ නැහැ. සමහර කියන්නේ අපි මෙච්චර මෙවුවා කරලා අපිට මොන මේවා වෙන්නේ යයි. උණක් හෙම්බිරිසාවක් හැදුනත් ඒක තමයි හිතේ. අපි මෙච්චර දන් දෙනවා අපි මෙච්චර මේවා කරලා තියෙනවා අපි මෙච්චර හැදුවා ඇයි අපිට මෙහෙම වෙන්නේ දැන් බිම්බිසාර රජතුමා හිතුවා නම් මම තමයි වේලුවණයි පූජා කරේ මමයි මගේ රාජකීය උද්‍යානයේ කුටි හදලා බුදුරජාණන් වහන්සේට ඉස්සල්ලාම් පූජා කරේ ඇයි මට මෙහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේට බැයිද ඊදි ප්‍රාතිහාරයක් පාලා ඇවිල්ලා මාව සම්පූර්ණයෙන් බේරගෙන අරගෙන යන්න ඒව හිතුවේ නැහැ අන්න තේරුම් ගන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ ධර්මයේ දියුණු කරන කෙනා කොයි විදිහටද හිත හදා ගන්න ඕනේ. ධර්මයෙන් තමයි රැකෙන්න තියෙන්නේ. ධර්මයේ දියුණු කරපු කෙනා ධර්මයෙන් ආරක්ෂා ඒ අරින්න වෙන වෙන අද්භූතකම උපක්‍රම මතින් ධර්මයෙන් 아무තු ආරක්ෂාවක් නෙමෙයි හොයන්න ඕනේ. ධර්මයේ දියුණු කරපු කෙනා ධම්මේ හවේ රක්කති ධම්මචාරී කියන්නේ එයා ධර්මයේ දියුණු කළා ධර්මාවබෝධයක් දියුණු කරගත්තා නම් එයා අනිවාර්යෙන් ආරක්ෂා වෙනවා. අපායগামි සතර අපායකට වැටෙන්නේ නැහැ. ඒ නිසා ওই ටික හොඳට මතක තියාගන්න. ගිහි ශ්‍රාවකයන් හැටියට ඔබේ ජීවිතෙත් ඒ ඉලක්කය තියාගන්න. මම ගිහි ජීවිතයේ තුල ඒ නන්ද මාතාව, කුජුත්තරාව ඒ වගේ මගේ ජීවිතයේ තුලත් අඩු ගානේ අනාගාමී තත්ත්වයට නැති වුණත් අඩුම ගානේ සෝවාන් වෙන්නවත් මම අද කාලේ මේ කාලේ ඉලක්ක කරගෙන මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. උපාසකයන ගිහි පිරිස පිරිමියාගේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මම චිත්ත ගෘහපති වගේ හත්ාලෝක පුත්තු සිටුතුමා වගේ ගිහි ජීවිතයේ තුල ධර්මීය දියුණු කරගන්න මහන්සි ගන්නවා. ඉතින් එවැනි ඉලක්කයක් පිට තමන් ධර්මීය දියුණු කරගත්තොත් ටික ටික ටික ටික මේවා එකතු කරගන්නකොට ධර්මඥානය ඇති කරගන්නකොට සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්නකොට ටික ටික බණ භාවනා පැත්ත දියුණු කරගන්නකොට කාලයක් යනකොට අර වතුර බිඳුව බිඳුව වැටලා භාජනයක් පිරීලා ඉතිරලා යනවා වගේ Taman තුල හොඳ ධර්මඥානය හොඳ දැනුමක් ධර්මී දියුණු කිරීමේ පුරුද්දක් භාවනා කිරීමේ පුරුද්ද ටික ටික ටික ටික Tamanගේ ජීවිතයට ගොඩ නැගිලා එනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනෙකටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන පංච ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඔව් එහෙමනම් අපි අද දවසේ තුනුරුවන් වන්දනා කරලා පිරිත් ධර්මයන් සජ්ජායනය කරලා බණ අහලා ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් වූ ධර්මයම අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන ආකාශට්ටා චුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති ඒ වගේම අපරස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් යම් කිසි පින් බලාපොරොත්තුෙන් ඉන්න මේ පරිලෝකීය ඥාතීන් ඉන්නවනම් ඔබ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරිලෝක ජීවිත සැපවත් වේවා මේ පරිලෝකීය ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ ධම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම අප සෑම සියලු දෙනාටම ඔබේ ඥාති හිත මිත්‍රාදී දූ දරුවෝ හැම කෙනෙකුටමත් මේ පින්වත් හැම දිනාටමත් උතුම් වූ ධර්මාබෝධී පිණිසම මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායි චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු හැම දිනාටම තිරුවන් සරණයි